සද්ධාවන්ත පින්වත්නි අද පොය දවසේ මේ භාවනා වැඩසටහනේ අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ භාවනාව සම්බන්ධයෙන් මූලික හැඳින්වීමක් සිද්ධ කරන්න. ඒක නම් වැඩි වෙලාවක් ගන්නෑ ටික වෙලාවයි ගන්නෙ. හවස 3:00ට කාලසටහනේ හැටියට ධර්මදේශනාවක් තියෙනවා. ඒකට සහභාගී වෙන්නත් පුළුවන්. තව මට හේමන්ත මහත්තයා කිව්වා ආධුනික යෝගාවචරයොත් ඉන්නවාය කියලා. ඒ සීලුම් දිනාට ගැලපෙන්න සක්මන් භාවනාවත් ඒ පරියංක භාවනාවත් මූලික වශයෙන් හැඳින්වීමක් කරලා දෙන්න කියලා මතක් කිරීමක් කළා. මුලින්ම සක්මන් භාවනාව ගැන තොරතුරු ටිකක් මතක් කරනවා නම් මෛත්‍රී කාලසටහනේ හැටියටත් පරයන්කේට එහෙමත් නැත්නම් ඉඳගෙන කරන භාවනාවට කලින් සක්මන් භාවනාවක් යොදාගෙනයි තියෙන්නේ. සක්මන් භාවනාව ගැන කරුණු ටිකක් මතක් කරනවා නම් මුලින්ම තමුන්ට විවේක තැනකට ගිහිල්ලා මේ කය කර්මන්නේ වෙන්න ටිකක් එහෙට මෙහෙට යන්න. මේ බොහොම සරලව පොඩි ළමයෙකුට නත් තේරෙන විදිහකට කියන්නේ. එහෙට මෙහෙට ටිකක් ඇවිදින්න. එහෙම ඇවිදිනකොට මේ කයේ තියෙන අබල දුබලකම් එහෙමත් නැත්නම් වෙහස ගති, ඇලි මෑලි ගති දුර වෙලා ගිහිල්ලා මේ කය ප්‍රබෝධමත් වෙන්න පටන් ගන්නවා. එහෙම එකක් ඇවිදලා අපිට පුළුවන් මූලික උපදේශයක් විදිහට මේ සිතත් මේ කයත් සංසුන් වෙන විදිහට ඇවිදින්න. ඔය ඇත්ත දන්නවා සාමාන්‍යයෙන් සඳෑවරුවේ මුහුදු වෙරළක ඇවිදගෙන යන කෙනෙක් යම් කිසි විවේකයක් භුක්ති විඳිනවා. සිතෙත් කයෙත්. මෙන්න මේ දේ හොඳට මතක තබා ගන්න. මේ සිතත් කයත් කියන දෙක සංසුන් වෙන විදිහට සක්මන කරන්න ඕන. කොහොමද මේ හිතත් කයත් දෙක සංසුන් වෙන විදිහට සක්මන් කරන්නේ? හිත කලබල කරගන්නට හොඳ නැහැ. දැන් අපි කියමු එක තැනක ඉඳලා තව තැනකට යනවා කියලා. එතෙන්ට යනකොට පින්වත්නි අපේ හිත කලබල කරනවා උත්සාහ කරනවා වහවහ මේ කාර්ය කරන්න කියලා. හදිස්සියක් නැහැ. තමුන් තෝරාගත් තැනේ ඉඳලා අනිත් තැනට යන්න කිසිම හදිස්සියක් නැහැ. මෙන්න මේ හදිස්සි ස්වභාවය කලබල වෙච්ච ස්වභාවය ඇවිස්සිච්ච ස්වභාවය දකින්න. දැකලා බොහෝම විවේකීව කය සෙමින් තමුන් තෝරාගත් ඒ ලක්ෂයට ඒ සක්මන් පෙතේ ඒ තෝරාගත් තැනට ඇවිදගෙන යන්න. ওই විදිහට ටිකක් වෙලා කරන්න. එතකොට මේ හිතත් තැම්පත් වෙන්න පටන් ගන්නවා. කයත් තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයත් අන්ට කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යනකොට යන බව දැනගන්නවාය කියලා එක උපදේශයක් සතිපට්ඨානයේදී ඒකට ඔය ඇත්තන්ට මුල පුරන්න පුළුවන් ඇවිදිනකොට මේ කයට හිත ගන්න. කය මතක් කරගන්න. සිතින් කය මතක් කරගන්න. මේ කය හිතට අමතක වෙනවා හිත පිට ගියාම. ශබ්දයකට හිත ගිය වෙලාවේ අපිට කය මතක නැහැ. ඒකට මේ මානසිකාරාදී ධර්මයේ දෙන්න ඕන. මේ කය මතක් කරගන්න. මේ කය මතක් කර ගැනීම කයේ සිත පැවැත්වීම. තව විදිහකින් කියනවා නම් මේ එහෙට මෙහෙට යන්නේ මේ ශරීරයයි කියලා අදහසක් ඇති කරගන්න. මේක මේ කය තව විදිහකින් කියනවා නම් මේක රූපය. තමුන්ට පහසු කය කියලා නම් මේ සෙලවෙන්නේ එහෙට මෙහෙට යන්නේ මම මේ හසුරවන්නේ මේ කය මේ කයට හිත අරගෙන ඒ සක්මන කරගෙන යන්න අවශ්‍ය කරන්නේ කයේ හිත පැවැත්වීම පමණයි මූලික වශයෙන් මේක කරන්න බැරි කිසිම කෙනෙක් නැහැ. පොඩි ළමයෙක් වුණත් මේ කියන දේ තේරෙනවා මේකේ ඇති ගැඹුරක් ඇත්තේ නැහැ. මේ උපදේශය තමයි සක්මනේ මූලික වශයෙන් දෙන්නට තියෙන්නේ. විවේකීව සක්මන් කරන්ඩ කයට හිත අරගන්න. මේ වායේ ලක්ෂණ තමයි කයත් හිතත් සංසිඳීම ඊට පස්සේ අපි ඉඳගෙන කරන භාවනාවක් ගැන තොරතුරු ටිකක් කතා කරනවා නම් තමුන් කරලා තියෙන එක එක භාවනාවල් ඇති ඒත් මේ වෙලාවේ ඒ භාවනාවල් වලට හිත යන්න දෙන්න එපා නරකක් නෙමෙයි එහෙම වුණොත් සියල්ලක්ම කලවම් වෙන්න පටන් ගන්නවා ඔය ඇත්තෝ සක්මන් කරලා එක තැනක බොහොම විවේකීව මේ කයට ලොකු දුකක් දැනෙන්නේ නැති ඉරියව්වක පුටුවක උනත් කවන්නේ බිම උනත් කවන්නේ පහසු නෑම තැනක මේ කයට හැබැයි විශාල දුකක් දෙන ඉරියව් පාවිච්චි කරන්න එපා. එහෙම බොහෝම පහසු ඉරියව්වක වාඩි වෙලා ඉඳලා මේ කය දිහැ හිතින් බලාගෙන ඉන්න. ඔච්චරයි මූලික උපදේශයක් විදිහට මුලින්ම දෙන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්ට යන්න එපා. දැන් මම ඔය ඇත්තන්ගේ ශරීරය කියලා කිව්වොත් සමහර විට ඔය ඇත්තන්ට ගේ හිතට මේ කය පේනව නේද? ඒ පේන්නේ ඇසට එහෙම නෙමෙයි. ඒ පේන්නේ හිතට ආන් වගේ ඇසින් බලන් ඉන්නවා වගේ මේ කය දිහා බලාගෙන ඉන්න. මොනවද තව විස්තර වශයෙන් කියනවනම් මොනවද පෙනෙන්නේ කියලා මොනවද දැනෙන්නේ කියලා මේ කය දිහා බලාගෙන ඉන්න. කොහොමද මේ කය දිහා බලාගෙන ඉන්නේ? අනුන්ගේ දෙයක් වගේ. අනුන්ගේ දෙයක් වගේ බලාගෙන ඉන්න ඕන. ඒක ඒ වචනේ ධර්මයේ සඳහන් වෙනවා පරතෝ බැල්ම කියලා පරතෝ කියලා කියන්නේ අනුන්ගේ දෙයක් විදිහට බලන් ඉඳීම. අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නෝ වගේ මේ කය දිහා බලාගෙන ඉන්න. කොහොමද මේ දේ හරියටම කලාය කියලා දැනගන්නේ? මොකද්ද සාක්ෂිය මේ අභ්‍යාසය මේ පුහුණුව හරියට කළාද නැද්ද කියලා කොහොමද දැනගන්නේ මෙහෙම මේ කය දිහා බලාගෙන ඉන්නකොට අපිට ආසාවක් හරි එහෙමත් නැත්නම් කායික වේදනා නිසා හෝ උණුසුම නිසා හෝ ද්වේෂයක් හරි මොනියම් හෝ කරුණක් නිසා ආසාවක් හෝ දේශයක් හෝ පහළ වෙනවනම් මේ අභ්‍යාසය හරියට වඩලා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායි කායානුපස්සී විහෙරති විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. මේ කය දිහා බලාගෙන ඉන්න විශාල කය දිහා බලාගෙන ඉන්න ලෝභයක්, ද්වේෂයක්, ඇති නොවන විදිහට කොහොමද අනුන්ගේ දෙයක් දිහැ බලාගෙන ඉන්නවා වගේ. එහෙම බලාගෙන ඉන්නකොට සමහර විට හිත පිට යන්න පුළුවන්. රූපවලට, ශබ්දවලට හිත පිට යන්න පුළුවන්. ඒ වෙලාවේ අපිට ඕනම් පුළුවන් ඇහෙනවා ඇහෙනවා කියලා දෙතුන් ගමනක් ඒදී මෙනෙහි කරන්න. එහෙම දෙතුන් ගමනක් මෙනෙහි කරනකොට හිත ආපහු මේ කයට එනවා. ඔය ඇත්තන්ගේ කර්මස්ථානය වෙන්නේ මේ කය. මූල කර්මස්ථානය කියලා වචනයක් පාවිච්චි කරනවා. මෙතෙන්දී මූල කර්මස්ථානය වෙලා තියෙන්නේ ඔය ඇත්තන්ගේ කය. එහෙම ඒ ශබ්දයකට ආදීයකට ඒ ශබ්ද ආදීයකට හිත පිට ගියාම ඇහෙනවා ඇහෙනවා කියලා දෙතුන් ගමනක් මෙනෙහි කළොත් හිත ආපහු මේ කයට එනවා. මේ විදිහට ඔය ඇත්තන්ට කරගෙන යන්න පුළුවන්. තවත් ස්වල්පයක් විස්තර කරනවා නම් ඔය ඇත්තන්ට පුළුවන් මේ කය සමහර විට මේ කයේ හැඩය ඔය ඇත්තන්ගේ හිතට පෙනෙන්නට හිම පුළුවන්. හිස අත් දෙක කකුල් දෙක නිකන් දවල් සිහින පෙනෙනවා වාගේ හිතට මේ කය පෙනෙන්නට පුළුවන් ඒ වෙලාවේදී ඒක පෙනෙනවා පෙනෙනවා කියලා මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරලා මේ කයට හිත යොමාගෙන ඉන්න. ඒ මුකුත් කරන්න අවශ්‍ය වෙන්නේ වෙහෙසයි නම් අමාරුයි නම් ඇත්තටම මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ මේ කයේ සිත පවත්වා ගැනීම පමණයි. ඉතින් මම මේ බොහෝම කෙටියෙන් සරල අභ්‍යාස වගේක් ඔය ඇත්තන්ට මතක් කළේ සක්මනේදී පරියංගේදී කරගෙන යන්න තුනයි තිහට අපි ධර්ම දේශනාවකදී හමිනවා මං හිතනවා ඔය ඇත්තෝ මේ උපදෙස් මතක තියාගෙන ඒ විදිහට භාවනා පුහුණුව කරගෙන යයි කියලා. හොඳයි. සියලු දෙනාට තෙරුවන් සරණයි.